කිංච භික්කවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං khයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං තී සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්වතියනි මේ පින්වත් පිරිස දැන් සූදානම් වන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට නොඅජානතෝ නොඅපස්සතෝ නුවණින් නොදකින්නට නෙමෙයි නුවණින් නොහිතන්නාට නෙමෙයි නුවණින් දකින නුවණින් හිතන කෙනාටයි මේ දේශනාව බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට මෙවැනි වූ ප්‍රකාශයක් සිද්ධ වෙන්නේ නැත්නම් මේ මාතෘකාව සඳහා මම යොදා ගන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ දේශනාවන් සංග්‍රහිත කරලා තියෙන මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයත් සබ්බාසව සූත්‍රයයි. ඒ සබ්බාසව සූත්‍රය මූලික කරගෙන පදනම් කරගෙනයි අද මේ ධර්මකාරණා කීපය පැහැදිලි කරන්ට බලාපොරොත්තු වන්නේ. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට භික්ෂූන් අමතලා මේ දේශනාව උන්වහන්සේ සිද්ධ කරනවා දේශනා කරනවා. මොනවද මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ? ආශ්‍රවයන්ගේ සංවරය, ආශ්‍රවයන්ගේ හට නොගැනීම, ආශ්‍රවයන් ක්ෂය කිරීම කියන කාරණාවන් මේ සූත්‍රය තුල අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා ආශ්‍රව දුරු කරගෙන ආසවක්ඛය ඥානය ලබා ගන්න උත්සාහ කරන අපිට මේ සූත්‍ර දේශනාව පින්වතුනි අතිශයින්ම මහෝපකාරී සූත්‍ර දේශනාවක්. මොකද අපි බොහෝ වෙලාවෙදි බොහෝ පින්කම් කරලා මල් පහන් පූජා කරලා දන් දීලා සීලය ආරක්ෂා කරලා භාවනා කරලා වෙනත් වූ පින්කම් කරලා අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා මොකක්ද? ආසවක්කයා වහන් හෝතු කියලා. එතකොට අපි ප්‍රාර්ථනාවට තියාගෙන ඉන්නවා ආසයන් ප්‍රහාණ වේවා කියලා. ඒ ආසව ක්ෂය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ ආශ්‍රවයන් ක්ෂය කිරීම ආසව ක්ෂය කිරීම ප්‍රාර්ථනාවෙන් පමණක් ප්‍රකාශ කිරීමෙන් පමණක් කළ හැකි දෙයක්ද කියන එක ධර්මානුකූලව අපි විවරණය කරගත යුතු වෙනවා. කවදාවත් පින්වතුනි මේ බුද්ධ දේශනාවේ සඳහන් කෙරෙන පුද්ගලයා සතුව තියෙන ක්ලේශයන්, පුද්ගලයා සතුව තියෙන මේ වැగిරෙන ස්වභාවයන්, පුද්ගලයාව සසරට ඇදබැඳ තියෙන මේ පාෂයන් දුරු කරන්න බෑ ප්‍රාර්ථනාවෙන් පමණක්. එහෙනම් ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙන්න ඕන ජීවිතේ අපි ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕන එදිනෙදා කරන කියන සිතන සෑම ක්‍රියාවකදීම ආශ්‍රවයන් ක්ෂය කරන්නට ඒ කියන ආශ්‍රවයන් නැති කරන්නට අපි හැම මොහොතකම ක්‍රියාත්මක වෙන්නට ඕන. ආන් එහෙම වුණොත් තමයි ආශ්‍රව ක්ෂය කරන්නට අපිට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්වත් පිරිස මේ කියන ආශ්‍රව ධර්ම Tamanගේ ජීවිතයෙන් දුරු කර ගන්නට මඟ කියා දෙන දේශනාවක් විදිහට මේ සම්භාසව සූත්‍රයෙන් මතු කරන ධර්මකාරණා ජීවිතයට එකතු කර ගන්න කියන එක ඔබට ඊ타ත්ම කරුණාවෙන් සිහිපත් කරනවා. පින්නතුනි ආශ්‍රව කියලා කියන්නේ මොනවටද? ආශ්‍රව කියලා කියනවා වැగిරෙන්නාක් වගේ ගලාගෙන යනවා වගේ. එහෙම නැත්තම් පල් වී තියනවා වගේ අප තුල ගොඩනැගිලා තියෙන පාප ධර්මයන්ට එහෙම නැත්තම් මේක සඳහන් කරන්න පුළුවන් සිත කිලිටි කරන අදහම් ක්ලේශයන් කියලා. සිත කිලිටි කරන අගුණ අදහම් ටික. ඒවට කියනවා ආශ්‍රව කියලා. එතකොට ඒ විතරක් නෙවෙයි මේ කියන සිත කිලිටි කරන පුද්ගලයාව මේ සසර ඇදබැඳ තබා තියෙන මේ පාපී ධර්මතා එහෙම නැත්නම් මේ ක්ලේශයන් මේ කිලුටු දහම් අපි තුල වර්ධනය වෙනවා පින්තුනි ක්‍රම හතරකට අපි තුල ක්‍රම හතරකට වර්ධනය වෙනවා ආන්න ඒ ක්‍රම හතරෙන් වර්ධනය වෙච්ච වැඩිච්ච කිලුටු වලට ක්‍රම හතරක් ඔස්සේ වැඩිච්ච ක්ලේශ ධර්මයන් ටික අපි හඳුනා ගන්නවා නම් හතරකින් මොනවද ඒවා කාම භව දිට්ඨි අවිජ්ජා කියලා එතකොට කාමාසවය දිට්ඨියාසවය භවාසවය සහ අවිජ්ජාසවය කියලා ආශ්‍රව හතරක් අපි තුල වැඩෙනවා එතකොට දැන් මේ කියන කාම භව ditthi අවිද්‍යා කියන මේ වචන සමහර විට මේ පින්වත් පිරිසට ගැඹුරු වෙන්න පුළුවන් ආගන්තුක වචන වෙන්න පුළුවන් ඊතරම් ඇහිච්ච නැති කාරණා වෙන්න පුළුවන් නමුත් ඔබ හිතිය යුතු දේ තමයි ඔබ මේ වචන ඇහුවේ නැති වුණාට ඔබ මේ වචනවල තේරුම් දන්නේ නැති වුණාට ඔබ මේ වචන දන්නේ නැති වුණාට ඔබ තුල මේවා වැඩිලා තියෙනවා වැඩෙනවා. අපි මේ වචන දන්නේ නැහැ වගේම තමයි අපි දන්නේ නැතුවම මේවා අපි තුල වැඩෙනවා. ඒ වැඩිච්ච වැඩිලා තියෙන ධර්මතා ටික තමයි අගුණ අදහම් ටික තමයි අපි නම් කරගන්නේ කාමාශ්‍රවය, භවආශ්‍රවය, ditthyaශ්‍රවය සහ අවිද්‍යාශ්‍රවය කියලා. එතකොට අපි වචනවල තේරුම් දැනගත්තත් නොදැනගත්තත් අපි තුල මේවා වැඩෙනවා. අපි තුල ඇති වෙනවා. දැන් එතකොට එහෙම ඇති වුණාම මොකද වෙන්නේ? මේ ආශ්‍රවයන් නිසා අපි මේ සංසාරේ දුක් විඳින, වේදනා විඳින, කටුක අමහිරි තත්වයන්ටපත් වෙච්ච අසරණ සාංශාරික තත්වයන්ටපත් වෙනවා. අසරණ සාංශාරිකයන් බවටපත් වෙනවා. එතකොට එහෙනම් අපි තුල දැන හෝ නොදැන මේවා වැඩුණා නම් අපි කළ යුතු වන්නේ මොකද්ද? මේ වැඩිච්ච අගුණ අදහම් ටික ක්ලේශයන් ටික කිලුටු ටික දූවිලි ටික අපේ ජීවිතයෙන් ෂය කරලා දාන එක. සෝදාහරණිකයි කළ යුතු වන්නේ. ඒක නම දැනගත්තත් කමක් නැහැ, නොදැනගත්තත් කමක් නැහැ. කළ යුතු වන්නේ ඒ සඳහා සුදුසු වූ වැඩපිළිවෙලක් ජීවිතය තුළින් සකස් කර ගැනීමයි. ඒ ජීවිතය තුළින් සකස් නොකරගෙන ප්‍රාර්ථනා කර කර සිටි පමණින් මේ ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. මේ ක්ලේශ දහම් නැති වෙලා විනාශ වෙලා යන්නේ නැහැ. ඒ නිසා මේ සබ්බාසව සූත්‍රය අපිට ඉතාමත්ම හොඳින් කරුණු පැහැදිලි කරනවා. දැන් පින්වතුනි ඊළඟට ඔබ තේරුම් ගන්නද දැන් මේ කියන ආශ්‍රවයන් හතරක් තියෙනවා කාම භව දිට්ටි අවිජ්ජා මොනවද කාමාශ්‍රව කියලා කියන්නේ මේ තියෙන අපි ළඟ තියෙනවා ඉන්ද්‍රියයන් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා මේ කියන ඉන්ද්‍රියන් පිනවනවා අපේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධම්ම කියන මේ බාහිර අරමුණු වලින් මෙන්න මේ රූපාදී පංචකාමයන් ගැන අපට ඇතිවන ආශාව ඒ රූපාදී පංචකාමයන් පිළිබඳව එහි අපි ඇලෙන ගතියට කියනවා කාම ආශ්‍රවය කියලා. ඊළඟට රූපාවචර අරූපාවචර කුසලයන් ගැනත් ඒ රූපාවචර අරූපාවචර කුසලයන් සිද්ධ කිරීමෙන් එහි විපාක වශයෙන් ලැබෙන රූපාරූප භවයන් පිළිබඳවත් ඇල්මක් ඇති කර ගැනීම ආශාවක් ඇති කර ගැනීම ඒකට කියනවා භවාශ්‍රවය කියලා භවයන් පිළිබඳව ඇති කරගන්නා වූ ඇල්ම ඊළඟට පුද්ගලයා ධර්මයෙන් තොර වෙනකොට අසත්පුරුෂ ගතිගුණ ඇති කරගන්නකොට සත්පුරුෂ සේවනය නොකරනකොට ඒ පුද්ගලයා තුළ වැඩෙනවා විවිධ වූ දෘෂ්ටි Taman විවිධ වූ මතවල එල්බ ගන්න පටන් ගන්නවා. ආන්න ඒ විවිධ මතවල එල්බ ගන්න එකට කියනවා විවිධ දෘෂ්ටීන් අනුගමනය කරන එකට කියනවා පින්තුනි දිට්ඨි ආශ්‍රවය කියලා. ඊළඟට යමක තියෙන සැබෑ తত্ত্বය අවබෝධ කරගන්න බැරුව ඒ සැබෑ తত্ত্বය වහන මෝහ චෛතසික පුද්ගලයාට ඇති වෙනවා. අනේ සැබෑ తত্ত্বය වසාලන මෝහ චෛතසිකයන්ට කියනවා අවිද්‍යා ආශ්‍රව කියලා. දැන් එතකොට එහෙනම් පින්වුතුන් මේ ආශ්‍රව පිළිබඳවයි ඔය කෙටි අවබෝධය ලබා ගත්තේ. එතකොට මේ කියන කාමාශ්‍රව, භවආශ්‍රව, ditthයාශ්‍රව සහ අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රවයන් දුරු කරගන්නේ කොහොමද? ඒක දුරු කරගන්න තියෙන්නේ නුවණින් දැකීමෙන්. මේ කියන කාම භව ditthi අවිද්‍යාව කියන ආශ්‍රවයන් දකින්න ඕන කොහොමද? නුවණින් ඒක පියවියෙන් දකින්න බෑ. ඒක නුවණැසින් දකින්න ඕන දෙයක්. නුවණැසින් දකින්න ඕන ඒ පිළිබඳව නුවණින් හිතන්න ඕන. නුවණින් දැක නුවණින් මෙනෙහි කරන කෙනාට තමයි මේ ආශ්‍රව දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. නුවණින් දකින කෙනාට තමයි නුවණින් මෙනෙහි කරන කෙනාට තමයි පේන්නේ Taman තුල මේ ආශ්‍රව වැඩෙනවා වැඩිලා තියෙනවා ඉපදිලා තියෙනවා කියලා පේන්නේ නුවණින් දකින්නේ නැති අයට Taman තුල තියෙන ආශ්‍රව පේන්නේ නැහැ තමන් තුළ තියෙන ආශ්‍රව මෙනෙහි වෙන්නේ නැහැ. ඒ නිසා නුවණින් දැක නුවණින් මෙනෙහි කිරීමෙන් තමයි ආශ්‍රව දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ආශ්‍රව දුරු කරගන්න නම් මේ කියන ආශ්‍රව දුරු කරගන්න නම් පුද්ගලයා තුළ සුවිශේෂ ලක්ෂණ දෙකක් ඇති වෙන්න ඕන. නැත්තම් සුවිශේෂ ලක්ෂණ දෙකක් තියෙන ඇත්තන්ට විතරයි ආශ්‍රව දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බලන්න මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ තුල මේ සුවිශේෂ ලක්ෂණ දෙක තියෙනවද කියලා. තියෙනවා නම් ඔබට ආශ්‍රව දුරු කරගන්න පුළුවන්. මේ ලක්ෂණ නැත්තම් ඔබ ළඟ ඔබට ආශ්‍රව දුරු කරගන්න හම්බ වෙන්නේ නෑ. ඔබ ඒ ආශ්‍රවයන්ගෙන් වෙලි වෙලි වෙලි වෙලි මේ සසර ගමන් කරනවා. මොකක්ද මේ කියන ලක්ෂණ දෙක? එකක් තමයි යෝනිසෝ මනසිකාරය. අනිත් එක තමයි අයෝනිසෝ මනසිකාරය. යම් කිසිවෙක් ළඟ යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් සහ අයෝනිසෝ මනසිකාරය තියෙනවා නම් ඒ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට ආශ්‍රව දුරු කරගන්න පුළුවන්. මොකක්ද පින්වතුනි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? ඒ කියන්නේ යම් ධර්මතාවක් සම්බන්ධ වෙන හේතුව. එහෙම නැත්නම් ඒ කියන යම් ධර්මතාවක් සඳහා උත්පත්තියට හේතුව සහ ඒ උත්පත්තිය ආදිය සලකමින් යහපත් වූ මනා වූ සිහියෙන් එය මෙනෙහි කරනවා නම් යම්කිසි ධර්මතාවකට හේතුව උප්පත්තිය සිහියෙන් යුක්තව මෙනෙහි කරනවා නම් අන්න ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒතර අයෝනිසෝ මනසිකාරය කියන්නේ යම්කිසිවකට හේතුව යම්කිසිවක් උත්පත්ති ලැබපු විදිහ ඒ උත්පත්තිය පිළිබඳව සිටිය යුතු ක්‍රමයෙන් නොසිතා වෙන ක්‍රමයකින් හිතනවා නම් එන හේතුව හේතු වශයෙන් නොදැක වෙනත් විදිහකට හිතනවා නම් ආන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. එතකොට එහෙනම් ඔය යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි පිළිබඳව අවබෝධය තියෙන හැකියාව තියෙන දැනුම තියෙන කෙනාට ආශ්‍රව දුරු කරගන්න පහසුයි ලේසි. එතකොට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා පින්වතුනි යෝනිසෝචකෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නානා චේව ආසවා න uppajjanti uppannāc āsavā pahīnanti ඔන්න ඊටාම වැදගත් ප්‍රකාශයක් බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ මොකක්ද යෝනිසෝ චකෝ භික්කවේ මනසිකරෝතෝ මේ යෝනිසෝ මනසිකාරයෙන් දැකිය යුතු විදියට දකින්නා නුවණින් දකින්න කෙනාට නුවණින් මෙනෙහි කරන කෙනාට අනුප්පන්නානා චේව ආසවා න උප්පජ්ජಂತಿ නූපදුණු ඉපදුණු නැති හට නොගත් ආශ්‍රව ඉපදෙන්නේ නැහැ යෝනිසෝ මනසකාරයෙන් බලන කෙනාට ධර්මතාවන් පිළිබඳව ගැඹුරෙන් බලන කෙනාට බුද්ධියෙන් නුවණින් බලන කෙනාට නූපදුණු ආශ්‍රව පහළ වෙන්නේ නැහැ යම් කිසි විදියකින් ආශ්‍රව පහළ වෙලා නම් උපන්නාච ආසව පහීනන්ති. පහළ වෙලා තියෙන, ඉපදිලා තියෙන ආශ්‍රව තියෙනවා නම් ඒවා ප්‍රහීන වෙනවා. ඒවා නැති කර ගැනීමේ ක්‍රමය අර නුවණින් දකින්න, නුවණින් මෙනෙහි කරන කෙනා සකස් කර ගන්නවා. ඒ නිසා ඔහු ළඟ යම් කිසි ආශ්‍රව තියෙනවා නම් ඒවත් දුර වෙලා යනවා. දැන් යෝනිසෝ මනසිකාරයෙන් බලන්නේ නැත්තම් නුවණින් දකින්නේ නැත්තම් නුවණින් බලන්නේ නැත්තම් මොකද වෙන්නේ? අර නූපන් ආශ්‍රව වැඩෙනවා. වැඩිලා තියෙන ඇති වෙලා තියෙන ආශ්‍රව තියෙනවා නම් ඒවා තව තවත් අතුපතර ලියලා වැඩෙනවා. බුදුහාමුදුරට පැහැදිලි කරනවා. අයෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නානාචේව ආසවා uppajjanti. uppannācēව ආසවා පවද්ධන්ති. එතකොට මේ කියන අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා තුල නූපන් ආශ්‍රව වැඩෙනවා. මොනවද නූපන් ආශ්‍රව? කාමාශ්‍රව වැඩෙනවා, භවආශ්‍රව වැඩෙනවා, ditthිආශ්‍රව වැඩෙනවා, අවිද්‍යාශ්‍රව වැඩෙනවා. යම් කිසි විදිහකින් මේ ආශ්‍රව වැඩිලා තියෙනවා නම්, ඇති වෙලා තියෙනවා නම්, පුද්ගලයා තුළ හටගෙන තියෙනවා නම්, අර නුවණින් දකින්නේ නැති කෙනා යෝනිසෝ මනසිකාර්යය නැති කෙනා තුළ මේ ආශ්‍රව වැඩිලා තියෙනවා නම් මොකද වෙන්නේ අපේ පින්වතුනි? ඒ කියන ආශ්‍රව වැඩෙන්න පටන් ගන්නවා. ඇති වෙලා තියෙන ඒවා වර්ධනය වෙනවා. දැන් ශරීරය ඇතුලේ, තමන්ගේ ජීවිතය ඇතුලේ වර්ධනය වෙලා තියෙනවා මේ කියන ආශ්‍රව ධර්ම. නුවණින් දකින්නේ නැති වෙනකොට දැක්කොත් තමයි විනාශ කරන්න පුළුවන්කම තියෙන්නේ. නුවණින් දැක්කේ නැතුණාම මොකද වෙන්නේ? ඒවා අපටත් හොරා හොර රහසෙම අපි තුල වර්ධනය වෙනවා. කාමාශ්‍රව වැඩෙනවා, භවආශ්‍රව වැඩෙනවා, ditthyaශ්‍රව වැඩෙනවා, අවිද්‍යාශ්‍රව වැඩෙනවා. දැන් අපිව සම්පූර්ණයෙන්ම මේ කියන චතුරාශ්‍රව ධර්මවලින් වෙලා ගන්නවා අන්තිමට. එතකොට අපිට මේ සසරෙන් ආපහු මිදීමක් අපේක්ෂා කරන්න බෑ. අපි මේ සසරට ඇද බැඳ තබලා තියලා ගැට ගහලා තියනවා මේ වෙයි. එතකොට එහෙනම් මේ කියන කිලිති දහම් ක්ලේශයන් ආශ්‍රවයන් හතක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දක්වනවා. හතක් පිළිබඳව. ඊළඟට ඒ කියන ආශ්‍රවයන් දුරු කරගත හැකි ක්‍රමවේද උපක්‍රම හතකුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අප කෙරෙහි අනුකම්පාවෙන් එතකොට අපි තුල නොදැනුවත්වම මේ ආශ්‍රව වැඩෙනවා ඒ වැඩෙන ආශ්‍රව ධර්මතා දුරු කරගන්න උපක්‍රම හතක් බුදුහාමුදුරුවෝ මේ සබ්බහසව සූත්‍රයේදී දේශනා කරනවා කොහෙන්ද උපදින්නේ මොකද්ද වෙන්නේ? දැන් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ ආශ්‍රවයන් ගැන සූත්‍රෙදී අත්ති භික්කවේ ආසනා දස්සනා පහතබ්බා. සමහර ආශ්‍රව තියෙනවා දර්ශනයෙන් දැකීමෙන් දුරු කළ යුතු. සෝවාන් මග නුවණින් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඔන්න අපි ළඟ තියෙනවා මේ. එතකොට අපි ළඟ තියෙන ආශ්‍රවයන් සමහර ඒවා මොකද්ද කරන්න ඕන? සෝවාන් මග නුවණින්, දර්ශනයෙන්, ඒ සෝවාන් මග වූ දැකීමෙන් සමහර ඒවා දුරු කරන්න ඕනේ. සමහර ඒවා. මේ හැම ආශ්‍රවයක්ම මේ කියන ක්‍රමෙන් දුරු කරන්න පුළුවන්ද? බෑ. ඒකේ සමහර ආශ්‍රව තියෙන ඒවා දුරු කරන්න පුළුවන් සෝවාන් මග නුවණින් දැක්කොත් මෙනෙහි කළොත් විතරයි. එතකොට බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා අත්තිබික්කේ ආසව සංවරාපහතබ්බා. තවත් ආශ්‍රව වර්ගයක් තියෙනවා. ඒ ආශ්‍රව ධර්ම දුරු කරන්න පුළුවන් සංවරයෙන්. සංවරයෙන් කියලා කියන්නේ යම් කිසි ආකාරයක හික්මීමක් තුලින් අපිව සකසා ගැනීම තුලින් එතකොට ඒ ආශ්‍රව සෝවාන් මාර්ග නුවණින් දුරු කරන්න බෑ. මේ කියන ආශ්‍රව දුරු කරන්න පුළුවන්කම තියෙන සංවරයෙන්. ඊට පස්සේ බුදුහාඳුරෝ නැවත දේශනා කරනවා අත්තිබික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා. සමහර ආශ්‍රව තියෙනවා ඒවා සෝවාන් මග නුවණින් දුරු කරන්නත් බෑ. සංවරයෙන් දුරු කරන්නත් බෑ. ඒ ආශ්‍රව දුරු කරන්න තියෙන්නේ පටිසේවනා ප්‍රත්‍යක්ෂයෙන්. ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂණයෙන් නැත්තම් නුවණින් සැලකීමෙන් නුවණින් දකිනවා නුවණින් සලකලා සමහර ඒවා දුරු කරනවා. ආන්න ඒව ප්‍රත්‍යවේක්ෂණයෙන් සිහි කිරීම මාත්‍රයෙන් තමයි ඒව දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම අපි ළඟ තියෙනවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන අත්ති වික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා. තවත් ආශ්‍රව කොටාසයක් තියෙනවා අපිටුල වර්ධනය වෙන ඒ ආශ්‍රව නැති කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ ආශ්‍රවයන්ට පහර දෙන්න පුළුවන්කම තියෙන්නේ අභිවාසණයෙන්. ඒ කියන්නේ ඉවසා සිටීමෙන්. ඒතර ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවත් අපිටුල ගොඩනගලා තියෙනවා ගොඩනැගෙන. එකම ක්‍රමවේදය නෙමෙයි තියෙන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන අත්ති භික්ඛවේ ආසවා පරිවර්ජනා පහතබ්බා. පරිවර්ජනා කියන්නේ දුරු කිරීමෙන් ඉවත් කිරීමෙන් පුද්ගලයා තුළ තියෙන ආශ්‍රව දුරු කිරීමෙන් යම් යම් කාරණා නැත්තම් ඉවත් කිරීමෙන් ඇතැම් ආශ්‍රවයන් දුරු කරන්නට නැති කරන්නට පුළුවන්කම තියෙනවා. අතිබික්කවේ ආසවා විනෝදනා පහතබ්බා. සමහර ඒවා තියෙනවා විනෝදනයෙන්. විනෝදනයෙන් කියන්නේ වීරයෙන්, උත්සාහයෙන් දුරු කළ යුතුය. අතිබික්කවේ ආසවා භාවනා පහතබ්බා. සමහර ආශ්‍රවයන් තියෙනවා පින්තුනේ ඒවා දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ වැඩිමෙන් භාවනා කිරීමෙන් වර්ධනය කිරීමෙන් පුරුදු පුහුණු කිරීමෙන් තමයි සමහර ආශ්‍රව වර්ධනය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් පින්තුන්ට පැහැදිලි අපි ළඟ තියෙන අපිනදනුවත්තුම අපි තුල ඇති වෙලා තියෙන ආශ්‍රව දුරු කරන්න බුදුහාමුදුර අපිට ක්‍රමවේද හතක් දේශනා කරලා තියෙනවා. මේ හත ඔස්සේ තමයි මේ කියන ආශ්‍රවයන් දුරු කරන්න පුළුවන්කම තියෙන. ඒ නිසා ඔබ එකම මාර්ගය අනුගමනය කරන්න එපා. බුදුහාමුදුර අපිට මාර්ග හතක් ඒ සඳහා දේශනා කරලා තියෙනවා මනාව මේ කියන කාරණාවන් ආශ්‍රවයන් ක්ලේශයන් කිලිටි දහම් දූවිලි දුරු කිරීම සඳහා. දැන් පළවෙනි එකකින් බුදුහාමුදුර මොකද්ද දේශනා කරන්නේ? අත්තිබික්කවේ ආසන ආසව දසනා පහතබ්බා දර්ශනයෙන් එහෙම නැත්නම් සෝවාන් මග නුවණින් දුරු කළ යුතු ආශ්‍රව මොනවාද? අපි ළඟ තියෙන ඒවා මේ. ඒතර ආශ්‍රව හතරක් තියෙනවනේ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthයාශ්‍රව, අවිද්‍යාශ්‍රව. මේ කියන ආශ්‍රවයන්ගෙන් පින්වතුනේ ditth්‍ය ආශ්‍රවය. ditth්‍ය. නැත්තම් අපි එල්බ ගන්නා වූ වැරදි මත, වැරදි තීරණ, අපි එල්බගෙන තියෙන වැරදි දර්ශන දෘෂ්ටි වලින් දුරු වෙන්න පුළුවන්කම තියෙනවා ඒ මිත්‍යා දෘෂ්ටික ස්වභාවය අයින් කරගන්න පුළුවන්කම තියෙනවා මොකෙන්ද දර්ශනයෙන් දැකීමෙන් නුවණින් දැක නුවණින් මෙනෙහි කිරීමෙන් සෝවාන් මගපල නුවණින් දැකීමෙන් තමයි පුළුවන්කම තියෙන්නේ එතකොට බුද්ධ ආදී ආර්යයන් නොදකින එම ආර්ය මාර්ගය ඇසුරු නොකරන සත්පුරුෂයන් ඇසුරු නොකරන සත්පුරුෂයන්ගේ දහම ඇසුරු නොකරන මෙනෙහි නොකරන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ආන ඒ කෙනා තුල මේ වූ ආශ්‍රව ධර්ම ගොඩ නැගෙනවා. ඒතර එහෙම කෙනා මෙනෙහි කළ යුතු ආශ්‍රව ධර්ම මොනවද? මෙනෙහි නොකළ යුතු ආශ්‍රව ධර්ම මොනවද කියලා දන්නේ නැහැ. සත්පුරුෂ ආශ්‍රයයක් නැහැ. බුද්ධ ආදී උතුමන් වහන්සේලව ඇසුරු කරන්නේ නැහැ. උන්වහන්සේලාගේ ධර්මයේ තේරුම් ගන්නෙ නැහැ. එහෙම කෙනාට ඔහු යම්කිසි වූ අවුලක පටලවිල්ලක නිරත වෙනවා. මෙනෙහි කළ යුතු දේ අඳුනන්නෙත් නැහැ. මෙනෙහි නොකළ යුතු දේ අඳුනන්නෙත් නැහැ. එතකොට එයා සමහරවදී මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරනවා. ආන්න අර සත්පුරුෂ ශාස්ත්‍රය නැති නිසා. එතකොට සත්පුරුෂ ශාස්ත්‍රය ලැබෙනවා කියන්නේ බුද්ධ ආදී උතුමන් ආශ්‍රය කරනවා කියන්නේ උන්වහන්සේගේ ධර්මය ඇසුරු කරනවා කියන්නේ පුද්ගලයා තුල තියෙන වැරදි දෘෂ්ටි නැති වෙන්න පටන් ගන්නවා. එතකොට ඔය කියන නොදැනීම නිසා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. ආන්න එහෙම වෙනකොට මෙනෙහි කරන්න තියෙන දේවල් මෙනෙහි නොකරනකොට මෙනෙහි නොකරන්න තියෙන දේවල් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ පුද්ගලයා තුල කාම භව දිට්ටි අවිද්‍යා කියන මේ ආශ්‍රව ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඇයි? මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැති නිසා. මෙනෙහි නොකරන දේවල් මෙනෙහි කරන නිසා. වැඩකට නැති දේවල් මෙනෙහි කරනවා වැඩකට ඇති දේ මෙනෙහි කරන්නේ නැහැ. ආන්න එතකොට මොකද වෙන්නේ? කාම භව ditthි අවිද්‍යාව කියන මේ ධර්මතා ක්ලේශයන් ආශ්‍රවයන් පුද්ගලයා තුළ වැඩෙනවා. එතකොට පින්වතුන්ට දැන් පැහැදිලි ප්‍රාර්ථනා කළ පමණින් ආසවක්ඛයාවහන් හෝතු කියන ප්‍රකාශය කිරීම පමණින් ආශ්‍රව කෙලවර වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ ඒ සඳහා අප වැඩපිළිවෙලක් සකස් කරගත යුතුයි. මොකද්ද වැඩපිළිවෙල? ඒ තමයි පළවෙනි එක තමයි මෙනෙහි කළ යුතු දහම් මේවාය නොමෙනෙහි කළ යුතු දහම් මේවාය කියලා නුවණින් දකින්න පුළුවන්කම තියෙන්න ඕන. මෙනෙහි නොකළ යුතු ධර්මතා මෙනෙහි කරනකොට ඒ වගේම මෙනෙහි කළ යුතු ධර්මතා මෙනෙහි නොකරනකොට ආශ්‍රවයන් වැඩි වෙනවා නම් ඇති වෙනවා නම් ආන්නේව උපදිනවා නම් ඉපදිච්ච දේවල් නැවත නැවත වඩා වඩාත් වැඩෙනවා නම් ඒක අපේ ජීවිතයට අපේ සසර ගමනට ලොකු බාධකයක්. නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන කෙනාට ඒක ලොකු බාධකයක්. ඒ නිසා මෙන්න මේ අවහිරතාව පින්තුනි අප විසින් දුරු කළ දැමිය යුතු වෙනවා. එතකොට මේ කියන ආශ්‍රවයන් දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ අරිහතින් සඳහන් කරපු විදිහට මෙනෙහි කළ යුතු දේවල් හරියට අවබෝධ කරගන්න ඕන මෙන්න මේවයි මා විසින් මෙනෙහි කරන්න ඕන මෙන්න මෙහිමයි මම මේ කාරණාවන් දකින්න ඕන කියලා මෙන්න මේ කාරණාවන් මෙනෙහි නොකළ යුතුයි කියලා Tamanට යෝනිසෝ මනසකාරයෙන් දැක දැන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ එහෙම නොවෙනකොට මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනකොට මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකරනකොට හරි වැරද්ද තෝරා බේරා ගන්න බැරි වෙනකොට ඒ පුද්ගලයා තුල පින්වතුනි වැඩෙනවා දෘෂ්ටීන් හයක් දෘෂ්ටීන් හයක් ඇති වෙනවා හට ගන්නවා ඒවා වැඩෙනවා ඒ දෘෂ්ටීන් සමහර කෙනෙක් තුල වැඩෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මගේ ආත්මය ඇතැයි මට ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටිය. ඒකට කියනවා ශාස්වත දෘෂ්ටිය කියලා. ඒක වැඩෙන්න පටන් ගන්නවා. මගේ ආත්මය නෑ කියලා සමහර අය. මෙතනින් එහාට නෑ. මෙතනින් ඔක්කොම ඉවරයි. මේ භවයෙන් සියරම ඉවරයි. කාලා බීලා සම්පූර්ණම ඉන්න ඕන. මෙන් එහාට මගේ භවයක් නෑ කියලා සමහර මිනිස්සු තුල මතයක් තියෙන්නේ. ආන්න ඒකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. ඊළඟට සමහරක් අය මේ ආත්මය හැඳින ගත්තා කියලා හැඳින ගනිමි කියලා සමහරක් කෙනෙක් තුල මේ දෘෂ්ටීන් උපදිනවා. ඊළඟට අනාත්මය හැඳින ගත්තා කියලා සමහර කෙනෙක් තුල දෘෂ්ටීන් උපදිනවා. අනාත්ම වූ මමම ආත්මය හැඳින ගත්තයි කියලා සමහර කෙනෙක් තුල දෘෂ්ටීන් ඇති වෙනවා. අනාත්ම වූ මමම ආත්මය හඳුනාගත්තයි කියලා දෘෂ්ටීන් උපදිනවා. ආත්මය ස්ථිර වශයෙන්ම ඇතයි කියලා සමහරක් කෙනෙක් ළඟ දෘෂ්ටීන් පහළ වෙනවා. දැන් බලන්න මේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටික සිතුවිලි සංකල්ප. ඒකක්වත් ඇති විදිහට යථා ස්වභාවයෙන් පුද්ගලයා තුළ ඇති කරපු පුද්ගලයාව ඥාන මාර්ගයට පල්ලු කරන ඥාණයට ගමන් කරන දෘෂ්ටීන් නෙමෙයි. ඇයි? එයා හිතන්නේ මොකද්ද? එයා අතීතයේ වර්තමානයේ අනාගතය තුල දෝලණය වෙනවා. වැරදි විදිහට. එයා හිතනවා මං අතීතේ ඉන්නේ නැද්ද? හිටියානම් කොහොම ඉන්නේ නැද්ද? කවුරු වෙලා ඉන්නේ නැද්ද? මොකෙක් වෙලා ඉන්නේ නැද්ද? මම කොහොම ඉන්නේ නැද්ද? සතහන් වශයෙන් කළු වෙලා ඉන්නේ නැද්ද? සුදු වෙලා ඉන්නේ නැද්ද? ඇඟේ යම් යම් විවිධ වූ ලක්ෂණ ඇතුව ඉන්නේ නැද්ද? කියලා එයා අතීතය ගැන හිතනවා. ඇයි? ඒ කෙනා තුල නිවැරදි දැක්මක් නැති නිසා. ඒ කෙනා අනාගතය ගැන හිතනවා. ඊට පස්සේ මම කොහොම වෙයිද? කවුරු වෙයිද? මොකෙක් වෙයිද? කොතන උපදීද? මොන විදිහට උපදීද? මොන වගේ ලක්ෂණ ඇතුව උපදීද කියලා හිතනවා. අනාගතයේ මම මොන වගේ වර්තමානයේ මම කොහොම විය යුතුද? කෙසේ විය යුතුද? කියලා වර්තමාන මේ කියන අතීතයේ අනාගතයේ වර්තමානයේ කියන තැන්වල ඒ කෙනා දෝලණය වෙමින් ඒව පිළිබඳව කල්පනා කරනවා ධර්මයේ පිළිබඳව නඹුරු වීමක් වෙන්නේ නැහැ. ආන්න එහෙම වෙනකොට අර දෘෂ්ටි පහළ වෙනවා. එතකොට ඔය කියන දෘෂ්ටීන් දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ මේවා පින්වතුනි දෘෂ්ටි කාන්තාර විදිහට දකිමින් අතරමං වෙච්ච අවස්ථාවන් විදිහට දකිමින් දෘෂ්ටි සංයෝජනයන්ගෙන් යුක්ත වූ අසෘතවත් මේ පුද්ගලයා ජාති ජරා මරණ ශෝක වැළපීම් කායික වේදනා මානසික වේදනා දුකින් දැඩි ආයාසයෙන් මිදෙන්නේ නැහැ ඒවා තුල ගැලි ගැලි ඉන්නවා ජරා මරණ මේ කියන වේදනාවන් තුල ගැලි ගැලි ඉන්නවා. නමුත් ඔහුට එතනින් එහාට මිදීමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ආසවක්ඛය වෙන්නේ නැහැ. ආසවක්ඛය වෙන්න නම් ඔහු මේවා නුවණින් දකින්න ඕන, නුවණින් බලන්න ඕන. එතකොට එහෙනම් මොනවද නුවණින් දකින්න ඕන? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඉදං දුක්ඛංති යෝනිසෝ මනසිකරෝති අන්න දුක දුක විදිහට හඳුනා ගන්නවා. දුක හඳුනා නොගන්න ක්‍රමයට නෙමෙයි දුක පිළිබඳව මෙනෙහි කරනවා හඳුනා ගන්නවා දුක දකින්නවා දුක විදිහට ඊළඟට අයං දුක්ඛ සමුදයං තී යෝනිසෝ මනසිකරෝති මේක තමයි දුක ඇතිවීමට හේතුව කියලා ඒක හරියට අවබෝධ කරගන්නවා අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරත මේ දුක නැති කිරීමයි කියලා හඳුනා ගන්නවා අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා තී යෝනිසෝ මනසිකරෝති මේ දුක නැති කිරීමේ මාර්ගයයි කියලා හරියට අවබෝධ කරගන්න. අන්න එහෙම දුක දුක විදිහට දුකට හේතුවක් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් හරියාකාරයට අවබෝධ කරගන්න කෙනා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කියන සංයෝජන තුන ප්‍රහීන කරනව නැති කරනවා. ආන්න මොකක්ද උනේ? ආශ්‍රවයන් ෂය වුණා. දස සංයෝජන වලින් සංයෝජන ධර්මතා තුනක් නැති වුණා. මොකකින්ද නැති වුනේ? සෝවාන් මාර්ග නුවණින් දැක්ක නිසා. දස්සනා පහතබ්බා දර්ශනයෙන් දුරු කළා අපි. දැන් සෝවාන් දර්ශනයෙන් සෝවාන් දැකීමෙන් අප තුල තිබුණු ආශ්‍රවයන් දුරු කළා. අන්න ඒක ක්‍රමයක්. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන අත්‍යාසව සංවර අපහාතබ්බා. සමහර ආශ්‍රවයන් තිනවා සංවරයෙන් දුරු කළ යුතුය. සංවරය කියලා කියන්නේ සති සංවරයෙන්. පිටුතුනේ අපි ළඟ තියෙනවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රියන් හයක්. මේ කියන ඉන්ද්‍රියන්ගෙන් අපි රූප, ශබ්ද, ගන්ධ, රස ආදී අරමුණු ගන්නවා. එතකොට මේ අරමුණු ගත්තාම අපිට පුළුවන්කම තියෙන්න ඕන ඒ අපි ගන්න අරමුණු පිළිබඳව නුවණින් දකින්න. මේ අරමුණු හොඳද නරකද? මේ අරමුණු වලින් මගේ ජීවිතයට මගේ සසර ගමනට ප්‍රයෝජනයක් වෙයිද අප්‍රයෝජනයක් වෙයිද? මා විපතට ඇදදාවිද කියලා මට පුළුවන්කම තියෙනන මං ඇහෙන් දකින රූප හරහා දකින්න. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. ඇහෙන් රූප බලන්න. ඇහැ තියෙන රූප බලන්න, කන තියෙන ශබ්ද අහන්න, ඒව වහගන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. හැබැයි ඇහෙන් රූප බලලා නිමිති ගන්න එපා. ආන්න නිමිති ගන්න නැති තත්වයට තමන් නුවණින් දකින්න ඕනේ. අපි ඇහෙන් රූප බැලුවාම හොඳයි, ලස්සනයි, පාටයි, හැඩයි මගේ කරගන්න නැත්නම් හොඳයි කියලා අපි මොකද කරන්නේ? රූපය තුලින් ආශ්‍රව ගොඩනගා ගන්නවා. අපි යම්කිසි රූපයක් බලලා ඒක බැලූ පමණින් බැලූ ප්‍රමාණයෙන් බැලූ මාත්‍රයෙන් අතහැර දානවා නම් අපි අල්ලගන්නේ නැත්තම් ඇහෙන් අපි තුල ආශ්‍රව ගොඩ නැගින්නේ නැහැ. ඒතර අපි කනෙන් ශබ්දයක් අහලත් මොකද කරන්නේ? හොඳයි, ලස්සනයි, මිහිරි කියලා අපි ඔන්න ඒ තුල ඇලෙන්න පටන් ගන්නවා. ඇලෙනකොට මොකද වෙන්නේ අපි තුල? ලෝභ, ද්වේෂ, මෝහ, මදමාන ආදී මේ ආශ්‍රවයන් මේ කියන ක්ලේශ දහම් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට බුදුහාඳුර කියනවා කනෙන් ශබ්ද අහන්න හැබැයි නිමිති ගන්න එපා. අනුව්‍යංජන ගන්න එපා. ආන්න සංවරයෙන් අපි ක්ලේශ දහම් දුරු කරනවා. දිවනුත් එහෙමයි. නාසයනුත් එහෙමයි. ශරීරයනුත් එහෙමයි. හිතනුත් එහෙමයි. මේ ගන්න එක අරමුණකවත් බැඳෙන්න එපා. ඒ ගන්න අරමුණු වල රැඳෙන්න එපා. ඒව දුරු කරන්න කියලායි දේශනාවේ සඳහන් කරන්නේ. ඊළඟට පින්වතුනි තවත් තියෙනවා. අත්‍යාසවා භික්ඛවේ පටිසේවනා පහතබ්බා. ප්‍රත්‍යවේක්ෂණයෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. මොනවද? දැන් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් නම් පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය ආදී සේනාසන ආදී මේ සිව් ප්‍රත්‍යයන්. පින්වතුන්ගේ පැත්තෙන් නම් ආහාර, දේතේ, ඉඳුම් හිටුම් සහ ඇඳුම් පැළඳුම් කියන මේවා යථාර්ථවාදීව දකින්න. දැන් අපි ආහාර ගන්නේ මේ ජීවිතය පවත්වා ගැනීම සඳහායි. එතකොට අපි මේ ගන්න ආහාරය මදේ පිණිස නම් මේ ආහාරය අපේ ශාරීරික වර්ධනය පිණිස නම් එතකොට අපි ආහාර ගැනීමේ පරමාර්ථය දුර වෙලා අපි ඇඳුම් අඳින්නේ මොන පරමාර්ථයටද විලිවසා ගැනීම එතකොට හිතන්න ඇඳුම තුලින් විලිවසා ගැනීම විතරද දැන් අපි කරන්නේ අපි ඇඳුම හරහා ආශ්‍රව ගොඩනගාගෙන නැද්ද? අපි අපේ සමාජ තත්ත්වයේ තියන්න හදන්නේ ඇඳුමේ. අපේ තියෙන බලපුලුවන්කාරකම අපි රඳවන්න හදන්නේ ඇඳුමේ. දැන් මේ ඇඳුම මූලික කරගෙන අපි මොකද කරන්නේ? අපි ආශ්‍රව වඩා ගන්නවා. නැති ආශ්‍රව ඇති කර ගන්නවා. ඇති වෙලා තියෙන ආශ්‍රව වැඩි කර ගන්නවා. මේ ඇඳුම නිසා. දැන් නමුත් මේව පිළිබඳව පැහැදිලි කරන්න ඇඳුම තියෙන්නේ මොකටද? විලිවසා ගන්න ඊළඟට මැසි මදුරු ආදී කුරු කුහුඹු ආදීන්ගෙන් බේරෙන්න ඒ ප්‍රමාණයට ඒ සඳහායි මේ ඇඳුම් පාවිච්චි කරන්නේ එහෙම නැතුව මගේ සමාජ තත්ත්වය උපනංවන්න කියලා හිතනකොට මන්න ආශ්‍රව වැඩෙනවා ඇති වෙනවා අනිත් කෙනාට අනිත් කෙනාට වඩා මං හොඳට කැපිලා පේන්න ඕන කියලා මං ඇඳුම් ඇඳ ගාම්ම අන්න ආශ්‍රව ඇති වෙනවා දැන් ඔන්න පැහැදිලිනේ මේවා අපේ සිහි කිරීමෙන් දුරු කළ යුතු ආශ්‍රවයක් ඊළඟට අනිකුත් දේවලුත් එහෙමයි. ගෙවල් දරවල්, දරුවන්, යාන වාහන මේ කියන අපි පරිහරණය කරන බොහෝ වස්තුන් පිළිබඳව අපි ඒ වස්තුන් පරිහරණය කරන්නේ ඇයි කියන தත්ත්වය හිතුවාම එතනින් එහාට ඒ පරමාර්ථයෙන් බැහැර වෙලා අපි හිතනවා නම් අපි තුල ආශ්‍රවයන් ගොඩනැගෙනවා. පින්වතුන් හිතන්න ඔබේ ඇඳුම් පිළිබඳව ඔබේ ගේ පිළිබඳව, ඔබේ දරුවන් පිළිබඳව, ඔබ හිතනද හිතනද යලි යලිත් හිතනකොට හිතනකොට ඔබ තුල ආසාව, ඇල්ම ඇති වෙනවද, වැඩි වෙනවද, අඩු වෙනවද? අපි තුල මේවා වැඩි වෙනවා. ඒ කියන්නේ එහෙනම් මේවා මොනවද ඔක්කොම? අපි තුල ආශ්‍රව ගොඩනගෙන දේවල්. අපේ දරුවෝ කියන්නේ, අපේ ගේ දොර කියන්නේ, අපේ ඇඳුම් පැළඳුම් කියන්නේ, අපි ගන්න ආහාර කියන්නේ මේ සියල්ලම අපි තුල ආශ්‍රවයන් ගොඩනගන ධර්මතා. එතකොට අන්න තියෙනවා ප්‍රත්‍යවේක්ෂණයෙන් දුරු කළ යුතු ආශ්‍රවයන්. ඊළඟට අත්තිබික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. අපිට පින්වතුනි බොහෝ දේ ඉවසන්න වෙනවා. මොනවද? ශීත උෂ්ණ ඉවසන්න වෙනවා. මෙසි මදුරු ආදීන්ගෙන් වෙන ගැහැට දුක් ඉවසන්න වෙනවා. ඊළඟට නපුරු අන් අය විසින් ප්‍රකාශ කරන නපුණු කියුම් නපුරු වචන අපිට ඉවසන්න වෙනවා. මේවා ඉවසන්නේ නැතුව අපි ඒ පිළිබඳව ඒ ඔස්සේ ගමන් කරනවා නම් අක්කොච්චිමන් අවදිමන් අජිනිමන් අහාසමේ ඔහු මාව දිනුවා මට ගැරහුවා මට චෝදනා කළා මට බැන්නා කී කී අපි ඒ ඔස්සේ ගමන් කරනවා නම් අපි තුල අන්න ද්වේෂ ආදී වැඩෙන්න පටන් ගන්නවා. එතකොට බුදුහාමුදුර දේශනා කරන මේවා ඉවසන්. ඉවසන්න බැරි නම් ආශ්‍රවයන් ගොඩ නැගෙනවා. අන්න බුදුහාමුදුර අපිට තව එක ක්‍රමයක් දේශනා කරනවා මොකක්ද? ඉවසීමෙන් මේ ආශ්‍රවයන් දුරු කළ ගත යුතුයි කියන එක. අතිභික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා ශීලයෙන්. එහෙම නැත්නම් ඉවත් කිරීමෙන්. දැන් අපිට අපේ ජීවිතය තුළ සමහර වෙලාවක ජීවත් වෙන ක්‍රමවේදය තුළ ජීවත් වෙන පරිසරය තුළ අපිට සමහර වෙලාවදී ආශ්‍රව ගොඩ නැගෙනවා. අපි ජීවත් වෙන පරිසරයේදී. දැන් නපුරු ඇතුන්, නපුරු අශ්වයන්, නපුරු බල්ලන් ආදී මේ සතුන් ඉන්න තැනක අපි ජීවත් වෙනකොට අපේ ආශ්‍රව වැඩි වෙනවා ඇති වෙනවා නැත්තම් ආශ්‍රව ඇති වෙනවා ඇති වෙලා තියෙනවා නම් ආශ්‍රව වැඩි වෙනවා ඊළඟට සමහර වෙලාවෙදී නපුරු හෙල් හෙලක් තියෙන තැනක උල් කටු තියෙන තැනක ඊළඟට ගවරවලක ආදී මේ වගේ තැනක අපිට ජීවත් වෙන්න අවස්ථාව. ඒ කියන්නේ ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක අපි ජීවත් වෙනකොට අපේ හිත සැහැල්ලු කරගන්න අරමුණු ගන්න කිසිවක්ම නැහැ. හැම තැනෙම අපිට පේන්නේ දකින්න හම්බ වෙන්නේ සෞද්‍ර බව. භයංකර බව. එතකොට අන්න අපි ජීවත් වෙන පරිසරය නිසා අපිට මොකද වෙන්නේ? ආශ්‍රව ගොඩනගන. ඒ නිසා ඒ එවැනි වූ ස්ථානයන් පරිසරයන් දුරු කරන්න කියලයි බුද්ධ දේශනාවෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේම පින්වතුනි අත්තිබික්කවේ ආසවා විනෝදනා පහතබ්බා වීරයෙන් දුරු කළ යුතුයි. මගේ මනසට මගේ හිතට කාම විතරකයක් ඇති වෙනකොට අන්න මම ඒක නුවණින් දකිනවා මගේ හිතට දැන් කාම විතරකයක් කාමාශාවක් ඇති වුණා. ඊළඟට මගේ හිතට ව්‍යාපාද විතර්කයක් ඇති වුණොත් මගේ හිතට විහිංසා විතර්කයක් ඇති වුණොත් අන්න ඒ විතර්කයන් මම නුවණින් දකිනවා නුවණින් බලනවා මේ කාම විතර්ක පිළිබඳව ඒ වගේම ව්‍යාපාද විතර්ක පිළිබඳව ඒ වගේම විහිංසා විතර්ක පිළිබඳව නුවණින් දැකලා අවබෝධ කරගෙන ඒව දුරු කරන්න උත්සාහ කරනවා ආන්න ඒක එක ක්‍රමයක් ඊළඟට අවසාන වශයෙන් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා අත්තිබික්කවේ ආසාන් ආසවා භාවනා පහතබ්බා. මනස වැඩිමින්, මනස දියුණු කරමින් දුරුකල යුතු ආශ්‍රවයන් තියෙනවා. මොනවද? සප්ත බෝධ්‍යංග ධර්මයන්. සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය කියන මේ සප්ත බෝධ්‍යංග ධර්මයන් නුවණින් දකින්නට පුළුවන්කම තියෙන්න ඕන. එතකොට ඒ කියන බෝධ්‍යංග ධර්මයන් වඩනකොට විවේකී විවේකීව ඒ වගේම විවේකයේ අසුරු කරපු විරාගයේ අසුරු කරපු නිරෝධයේ අසුරු කරපු මේ කියන විදිහට සප්ත බෝධ්‍යංගයන් වඩනකොට අන්න හිතේ තියෙන අපි තුල තියෙන ආශ්‍රව ධර්ම දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ක්‍රමවේද හතකින් ආශ්‍රව වැඩෙනවා වගේම ක්‍රමවේද හතකින් ඒ ආශ්‍රව දුරු කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. කොහොමද? සෝවාන් මාර්ගඥාණයෙන් දර්ශනයෙන් දුරු කරන්න පුළුවන්, සංවරයෙන් දුරු කරන්න පුළුවන්, ඒ වගේම නුවණින් සලකා ප්‍රත්‍යවේක්ෂණයෙන් පටිසේවණයෙන් දුරු කරන්න පුළුවන්, ඉවසීමෙන් එහෙම නැත්නම් අදිවාසණයෙන් දුරු කරන්න පුළුවන්, දුරු කිරීමෙන් හෙවත් පරිවර්ජණයෙන් දුරු කරන්න පුළුවන් වීරයෙන් හෙවත් විනෝදණයෙන් දුරු කරන්නට පුළුවන් වගේම වැඩිමින් පුහුණු කිරීමෙන් හෙවත් භාවනාවෙන් දුරු කරන්නට පුළුවන්. එහෙනම් ආශ්‍රව දුරු කරන්න සබ්බාසෝ සූත්‍රයේදී අපිට කරුණු හතරක් දේශනා කරලා කරුණු හතක් දේශනා කරලා තියෙනවා. ඒ කරුණු වලින් තම තමන්ගේ ජීවිතවල එදිනෙදා ජීවත් වෙන හැම වෙලාවකදීම ඒ ඒ අවස්ථාවන් වලදී ඇතිවන ආශ්‍රව ධර්ම දුරු කරගෙන ජීවිත සුවපත් කරගන්න පින්වත් පිරිස උත්සාහ කරන්න අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරන්න කියලා ඔබට මේ දේශනාව තුළින් අවවාද කරනවා අනුශාසනා කරනවා. අර ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණේ කිරීමෙන් දහම් පඬ පූජාවෙන් ලැබූ කුසලයෙන් අමා නිවන් සම්පත් ලැබේවායි පින් අනුමෝදන් විය යුතුය සාදු සාදු සාදු අද ධර්ම දේශනාවේ දායකත්ව දරූ පින්වත් පිරිසටත් ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාටත් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්මානිසංස ඒකාන්ත වශයෙන් උපකාර උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර දේශකයන්න් වහන්සේ හොරණ රාජමහා විහාරවාසී අවිස්සාවේල්ල සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාසායතනයේ කතිකාචාර්ය රාජකීය පඬිතු ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය නිග්ඝහ ඥානේන්ද්‍ර ස්වාමීන් වහන්සේ සිතින් දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත පැටයක් හෝ කැසට් පැටයක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබත් මෙම ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට. ඔබට පෙරවන් සරණයි.